බංගලා පෙරවරු 8යි විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය. ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහා නාම විද්‍යාලයේ ආචාර්ය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 යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ති යම්පි සංඝං සරණං ගච්ඡාමි တ ති යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ ති යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ ති යම්පි ධම්මං සරණං ගච්ඡාමි တ ති යම්පි ධම්මං සරණං ගච්ඡාමි တ ති යම්පි සංඝං සරණං ගච්ඡාමි တ ති යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී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 වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොකදං ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා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 ගබ්බමේකේ උපජ්ජಂತಿ නිරයම් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ බ්‍රහස්පතින්දා උදෑසන විකාශනය කරනු ලබන මෙම දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය මෙහිණින් වහන්සේලා දසසිල් මාතාවන් ඒ වගේම ලංකා වාසී ලෝක වාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි බුදුදහම නිරන්තරවම පුද්ගලයාගේ මෙලව සහ පරලොව සුගතිය අරමුණු කරගත් දර්ශනයක් පිළිපැදීම් මාලාවක් බුදුදහම තුළ මෙලව ජීවිතේ සාමාන්‍ය කෙනෙකුට දකින්න බැරි මේ ලෝකයේ තුල පියවි ඇහෙන් බලන්න බැරි මේ කනට ශ්‍රවණය නොවන කාරණා. මනුස්ස ජීවිතයේ පදනම් කරගෙන අපේ බුදුහාමුදුරුවෝ වසර 45ක් පුරාවටම දේශනා කරන්ට යෙදුණා. ඒ දේශනාවේ යම් යම් අවස්ථාවන් යම් යම් ධර්ම කාරණාවන් වර්තමානයේ අපි ත්‍රිපිටකය තුලින් උපුට අරගෙන මෙලව ජීවිතය යහපත් කරගන්න දේශනාවන් හැටියට පැහැදිලි කරනවා. අද පින්නතුනි මාත්‍රිකා දේශනාව හැටියට මාත්‍රිකා ගාථාව හැටියට පැහැදිලි කළේ ධම්මපදයේ පාප කියන වග්ගයට අයිති එක ගාතාවක්. දබ මේකේ uppajjanti නිරයම් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසව මේ ලෝකේ මිනිස්සු මැරුණහම මිය ගියපු අයට ලැබෙන තත්ත්වයන් මිය ගියපු ඇත්තෝ නැවත උපදිනව නම් උපදින තත්වයන් ස්ථාන පිළිබඳව මේ ගාථාවේදී පැහැදිලි කරනවා. ගබ්බ මේකේ උපජ්ජන්ති කෙනෙක් මරුණහම ඒ මනුස්සයා නැවත ගබ්බ මේකේ ගැබක මව් කුසක උපදිනවා. නිරයම් පාප කම්මිනෝ පෞකල මිනිස්සු පෞකල ඇත්තෝ මරණින් පස්සේ අපාගත වෙනවා. සග්ගං සුගතිනෝ යන්ති පින් කරපු අය පින් කරපු මිනිස්සු මරණින් පස්සේ දිව්‍ය ලෝක ගත වෙනවා දිව්‍ය ලෝක උපත් ලබනවා. පරිනිබ්බන්ති අනාසවා රහත් උත්තමයන් වහන්සේලා රහතුන් වහන්සේලා උපත නැති කරන සසර ගමන නැති කරන පිරිණිවීමටපත් වෙනවා. මේ හතරෙන් එකකට මේ ලෝකයේ කුමන තරාතිරමක මිනිසෙක් වුණත්පත් වෙන්න ඕන. එක්ක මිය ගියහම නැවත මව් කුසක උපදිනවා. එහෙම නැත්නම් අපාගත වෙනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝක ගත වෙනවා. රහතන් වහන්සේලා උපත නැති කරපු නිසා උපතක් නොලබන නිසා නැවත සසර ගමනක් ඒ ඇත්ත තුල ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ අපේ ශාසනයේ හිටපු එක් රහතන් වහන්සේ නමක් අරමුණු කරලා. උන්වහන්සේ තමයි තිස්ස හාමුදුරුව මේ තිස්ස හාමුදුරුව එක මණික් කපන පවුලකට මණික් උපදමන නිවසකට ඊටාම කුළුපගව කටයුතු කළා. උන්වහන්සේ මණික් කපන පවුලකට කුළුපග වෙච්ච නිසාම කල් යද්දී මණිකාර කුළුපගතිස්ස කියලා ප්‍රසිද්ධියටපත් වුණා. එක දවසක් මණිකාර කුළුපගතිස්ස හාමුදුරු තමන්ට දායකත්වය දක්වන තමන් පුත්‍රස්ථානයේ තියලා සැලකන තමන්ගේ අම්මා තාත්තා වගේ ඉන්න ඒ නිවසට දහවල දාණයට වැඩම කළා. ටිකක් වේලාසන වැඩි නිවසේ හිමියා දහවල දාණය සඳහා මාංශයක් පිළියෙල කරනවා. හාමුදුරුවන් වහන්සේ ඒ මණික් කපන්න සමීපයක මාසනයක වැඩ ඉන්නවා. මණික් කපන්න මාංශය පිළියෙල කරනවා. මේ අතරතුර රටේ රජතුමා තමන් වහන්සේ රජතුමා හැටියට තමන්ට ලැබුච්ච මණිකක් මේ මණික් කපන්නට උපදමන්න කියලා සේවකයෙක් අතේ එවනවා. ලේ ගෑවිච්ච අතින් මස් කපපු අතින් මණික අරගෙන තමන් සමීපයේම තියෙන මේසයක් උඩ පහත් මේසයක් උඩ මේ මණික තියලා අත හොදන් ඉන්න කියලා එළියට ගියා. ඒ අවස්ථාවේ මේ නිවසේ ඇති කරනවා ගිජු ලිහිණියේ එහෙම නැත්තම් කොස්වා ලිහිණියේ. ලේ සුවඳට ලේ පාටට ගිජු ලිහිණියා මේ මණික එක්වරම ගිල දැම්මා. ගෙහිමියා ගෙට එනකොට මැනික නෑ හාමුදුරුවෝ විතරයි එතන හිටියේ. හාමුදුරුවන්ගෙන් මැනික කොතනද කියලා ඇහුවා. හාමුදුරුවෝ උත්තර දුන්නේ නෑ. ඒ වගේම බිරිඳගෙන් ඇහුවා බිරිඳ කිව්වා මම දන්නේ නෑ දැක්කේ නෑ. නැවත නැවතත් හාමුදුරුවෝ සැක කරන්න පටන් ගත්තා. ස්වාමි දියණිය මේ මිනිස්සට කියනවා හාමුදුරුවෝ ඔහොම දෙයක් කරන්නේ නැහැ. මේ හාමුදුරුව අපිට හිතවත් වෙලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා කවදාවත් ඔහොම දෙයක් කළේ නැහැ. නිකරුණේ හාමුදුරුව සැක කරන්න එපා කියලා. හැබැයි මැණික් කරුට තරහයි ඒකම බයයි රජතුමාගේ දෙයක්. හාමුදුරුව අල්ලලා ඔබ නේද මැණික ගත්තේ කියලා හාමුදුරුවන්ගේ හිස දෙපැත්තෙන් ලී දඬු දෙකක් තියලා වරපටක් අරගෙන මේ ලී දඬු දෙක තද වෙන්න තද වෙන්න ගැට ගැහුව ටිකෙන් ටික තද කළා. ටිකෙන් ටික තද කරද්දී මෙයාගේ කටින් ස්වාමින් වහන්සේගේ නහයෙන් ලේ වැක්කේනවා. ඒ ලේ වැක්කෙරෙද්දී මේ නිවසේ ඇති කරන කොස්වා ලිහිණියා ගිජු ලිහිණියා හමුදුරුවන්ගේ නහයෙන් කටින් වැగిරෙන ලේ බොන්න හිතලා එතනට එනවා. මේ මණික් කරුට තවත් කේන්ති. කේන්තියෙන් ගිජු ලිහිණියට වැරයෙන් පා පහරක් ගැහුවා. ගිජු ලිහිණියා මැරිලා වැටුණා. මේ හාමුදුරුව අමාරුවෙන් මැණික් කරුට පැහැදිලි කරනවා මම මැණික ගත්තේ නෑ ඔය මැරිලා වැටුණ ගිජුලිහිණිය තමයි මැණික ගිල්ලි හාමුදුරුවන්ගේ වරපට බුරුල් කරලා හාමුදුරුව නිදහස් කරලා ගිජුලිහිණියගේ බඩ පළල බැලුවා බලද්දි බඩ ඇතුලේ මැණික Taman නිර්පරාදේ හාමුදුරුවන්ට වද බන්ධන කළා කියලා සමාව අරගෙන හාමුදුරුව නිදහස් කළා. නමුත් ඒ වෙද්දී හාමුදුරුව පිරිනවම් පෑවා මරණයටපත් වුණා. මෙන්න මේ කාරණාව මේ සංසිද්ධිය මේ අවස්ථාව නිසා මහා සංඝරත්නය ධම්සභා මණ්ඩපයේදී බුදුහාමුදුරුවන්ගෙන් පැනයක් ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරනේ මේ මිය ගියපු පිරිනුවම් පාපු හාමුදුරුවෝ ගිජු ලිහිණියා එවැගේම ගෙදර මැණික් කපන්න ඔහුගේ ස්වාමි දියණිය මේ අයට මේ ක්‍රියාවන් නිසා ලැබෙන විපාකයන් මොන වගේද ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කරලා පැහැදිලි කරනවා මහණෙනි ගබ්බ මේකේ uppajjanti මේ නිවසේ ඇති කරපු කොස්වා ලිහිණියා ගිජු ලිහිණියා නැවත භවයකදී ඊළඟ භවයේදී මේ gedara ස්වාමි දියණියගේ කුසේ දරුවෙක් වෙලා උත්පත්ති ලැබනෝ ගබ්බ මේකේ උපජ්ජති. නිරයම් පාප කම්මිනෝ. ඒ විතරක් නෙවෙයි. හාමුදුරුවන්ට නිර්පරාදේ ඒ ව්‍යසනයන් සිදු කරපු ගිහිමියා මරණින් පස්සේ අපාගත වෙනවා. හාමුදුරුවන්ට වසර 12ක් මාතෘත්වයෙන් සලකපු මෑණියක් මෑණියන් කෙනෙක් නිසා මණික්කරුගේ බිරිඳ යම් දවසක මරණින් පස්සේ දිව්‍ය ලෝක ගත වෙනවා. කුලපද තිස්ස හාමුදුරු පිරිනවම් පෑවා උන් වහන්සේ නැවත උපතක් නොලබන තත්වයටපත් වුණා. මෙතන පින්නතුනේ ගබ්බන් කියන්නේ මව් කුස. පාප කම්මිනෝ කියන්නේ පව් කරපු අය. සුගතිනෝ පින්කම් වල නියලමින් කටයුතු කරන අය. සග්ගං දිව්‍ය ලෝක තමයි අපි සග්ගං කියලා කියන්නේ. චාතුම් මහරාජික එවැගේම තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝක 6 අනාසවා කෙලෙස් නැසූ අය පරිනිබ්බන්ති මෙතන මේ ගාථාවේදී පරිනිබ්බන්ති කියන්නේ පිරිනිවීම කියන එක ශාසනය පින්නතුනේ පිරිනිවීම අවස්ථා දෙකයි සෝපාදිශේෂ අනුපාදිශේෂ අනුපදිශේෂ සෝපාදිශේෂ කියලා කියන්නේ කෙලෙස් පිරිනිවෙනවා කියන එක. අනුපදිශේෂ කියලා කියන්නේ ස්කන්ධ පිරිනිවෙනවා කියන එක. අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ කෙලෙස් පිරිනිවෙන්නේ අවුරුදු 35 දී. ස්කන්ධ පරිණිරවාණය සිද්ධ වෙන්නේ අවුරුදු 80 දී. මේ පරිණිවීමට පිරිණිවීමටපත් වුනහම නැවත උපතක් ලබන්න තියෙන සාධක නැති කරපු නිසා උපතක් ලැබෙන්නේ නැහැ. ඒක අපි හේතුඵලවාදීවයි කල්පනා කරන්නේ. පින්නතුනි මේ ලෝකේ මැරෙන හැම මිනිසෙක්ම මේ හතරෙන් එක් තැනක ඒ ලාභය ලබන්න ඕන බණ කියන බණ අහන රජකම් සිටු තනතුරු දරන දරපු උගත් නූගත් දුප්පත් පොහොසත් ભેදයෙන් තොරව අපි හැම කෙනෙකුටම මේ ධර්මතාවය පොදුයි බුදුහාමුදුරෝ දේශනා කරනවා ගෙවල් දෙකක් අතරමැද ඉන්න කෙනෙකුට මේ නිවසෙන් ඒ නිවසට යන අය ඒ නිවසෙන් මේ නිවසට යන අය හොඳට දැర్శණය වෙනවා. ඒ වගේ මහණෙනි සත්‍යාගේ සසර උපත විපත ගමන පිළිබඳව මේ බුද්ධත්වයන් ලැබපු බුද්ධ ඥානය තියෙන උත්මයන්ට පැහැදිලි කරන්න පුළුවන්. ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ මේ කාරණාවන් පැහැදිලි කරන්නේ. මරණ ධර්මතාවය අපි හැමෝටම පොදු తত্ত্বයක්. සසර ගමන අවිද්‍යාව පටිච්ච සමුප්පාදෙදී අපි කියන අංග 12 කොතනකදී හරි ඛණ්ඩණය කරන තාක්කල් මේ භව ගමන පවතිනවා. මේ සසර ගමන පවතිනකොට මේ සසර ගමන තුල අපි විසින් කරන ක්‍රියාකාරකම් අපි විසින් සිදු කරන ක්‍රියාවන් මත අපේ ඊළඟ උපත උපත නැතිවීම කියන එක තීරණය වෙනවා බුදුහාමුදුරුව අපිට ධර්මයේදී දේශනා කරන්නේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ හරියට ලී කෝටු මැටි පොල්ලෙලි ගල් කැබලි තියලා එහෙන් මෙහෙන් ලී බැදලා මැටි ගහලා හදන පුංචි ගයක් වගේ මේ ශරීරයේ විවිධ දේවල් එකතු වෙලා රූපයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ වගේම සසර අනන්‍යතාවයකින් යුක්තව අපි සසර ගමන් කරනවා මේ අනන්‍යතාවය తాවකාලිකයි ඒකත් හේතුඵලයි. හැබැයි අපිට ඔබට සසර අනන්‍යතාවයක් තියෙනවා. නිවන් ලබන තුරු මේ අනන්‍යතාවය සහිතවයි අපි ගමන් කරන්නේ. කෙනෙක් මැරෙනකොට ඒ මිනිස්යාගේ රූප කාය තියලා නාම කාය ඉවත් වෙනවා. පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නාම සහ රූප වලින් රූප ටික ඉතිරි කරලා නාම ටික තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන එක. විඥාන ශක්තිය අතට අල්ලන්න පුළුවන් පියවිය හැට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සසර අනන්‍යතාවයන් සහිතව ගමන් කරනවා කියන එකෙන් ආත්ම සංකල්පයක් ගම්‍ය වෙන්නේ නැහැ. දැන් මේ ජීවිතයේ කෙනෙක් මරුණාම නැවත උපදිනවා. හැබැයි උපදින්නේ මිය ගියපු කෙනා නෙවෙයි. ඒකම වෙනස් කෙනෙකුත් නෙවෙයි. එයත් නෙවෙයි වෙනස් කෙනෙකුත් නෙවෙයි. මේ ශක්තියෙන් ටික සසර Tamanට මේ ජීවිතවල කරපු ක්‍රියාකාරකම් එක රූපකාය මවල දීලා තියෙනවා. රූපකායන් ලැබෙනවා. හරියට සසර ගමනේ විඥානයේ පැවැත්ම මුහුදේ වැල්ල වගේ මුහුද වෙරළට ගිහිල්ලා මුහුද දිහා බලන් ඉන්නකොට අපිට පෙනෙනවා සහ දැනෙනවා මේ එකම රැල්ලක් නෙන්නේ කියලා. හැබැයි නැවත නැවතත් හොඳින් බැලුවොත් ඔබට මට දැర్శණය වෙනවා නෑ මේ වෙනස් රැල්ලක් නේ කියලා. තවත් හොඳට කල්පනා කළොත් එකම රැල්ලක් නෙවෙයි වෙනස් රැල්ලක් නෙවෙයි. අඩු වැඩි වෙමින් එකතු වෙමින් උස් වෙමින් පහත් වෙමින් මුහුදු රැල්ල වෙරළට එනු. බව ගමන තුල අපේ සැරිසැරීමත් මේ මුහුදේ රැල්ල වගේ. එවැගේම පින්නතුනි මේ ජීවිතවල සිදු කරගන්න ක්‍රියාවන් අපේ ගමන තුල නොඑක් නොඑක් ස්ථානගත වීම වලට අපිවපත් කරනවා පින් වැඩිපුර සිද්ධ කළාම සසර සැප ලැබෙනවා කුසල් සිද්ධ කළාම සසර කොට වෙනවා එහෙම සසර කොට වීමේ ප්‍රතිඵලය තමයි නිවන කියලා අපි ධර්මයේ හඳුන්වන්නේ මේ ජීවිතවල කෙනෙක් මිය ගියහම නැවත තැනක උපත ලබන ඒක සාමාන්‍ය උපත ලබන සමහර ඇත්තෝ පෙර භවය කියනවා ඒක එහෙම වෙන්න පුළුවන් පෙර භවයේ අවුරුදු 6 7 8 9 10 12 දක්වා කියලා සමහර දරුවෝ 12න් 13න් පස්සේ පෙර භවය කියන එක නවත්තනවා අපේ සමහර අයත් තර්ක කරනවා ඒක බොරුවක් වෙන්නේ නැති කරන්නේ නැත්තේ කියලා. නෑ. පෙර භවය තුල යම් යම් දේවල් මේ ජීවිතය තුල කියනවා මේ ජීවිතයේ අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න ගස් කලන් වල නම් පාඩම් වෙන්න පාඩම් වෙන්න පන්තියේ යහළුවන්ගේ නම් වැඩි වෙන්න වැඩි වෙන්න කෑම ಜಾතිවල, එළවලු ಜಾතිවල, පළතුරු ಜಾතිවල නම් කටපාඩම් වෙනකොට විශේෂ කරුණු මේ මනසට එකතු වෙන්න එකතු වෙන්න ඉක්මනටම කාලයත් එක්ක පෙර භවය අමතක වෙන එක සාමාන්‍යයි. දැන් ඊයේ රාත්‍රියේ ඒ වගේම පෙරේද රාත්‍රියේ පෙරේද දහවල සමහර විට කාපු ආහාර අපිට එකපාර මතක් කරන්න බෑ. මීට සතියකට පෙර බ්‍රහස්පතින්දා උදේ කෑවේ මොන ආහාරයද කියලා ඔබ හිතුවොත් ඔබට මතක් කරන්න බෑ. එහෙනම් පෙර භවයත් ඒ හා සමානයි. ඒ වගේම උපදින ජීව කොටාසවලට මේ manuss ලෝකේ මිනිස්සුන්ට තියනා වගේ මේ ලෝකේ හැම ජීවියෙකුටම පංචස්කන්ධ නැහැ. සමහර දිව්‍ය ලෝකවල එවැගේම ඇතම් ලෝකවල රූප නැහැ. දැන් දිව්‍ය දෙවියන්ට රූප තිබුණට ඒව සියුම්. අපේ ශරීර ඝනයි. සියුම් වෙච්ච ඒ ඇත්තන්ට අපිව පෙවුනට අපිට ඒ ඇත්ත පේන්නේ භූත, പ്രേත, පිසාච, කුම්බාණ්ඩ ඒ ඇත්තොත් එහිමයි. දැන් අර එක් අවස්ථාවකදී තියෙනවා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට අවිහ කියන බ්‍රහ්ම ලෝකේ එක බ්‍රහ්මෙක් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න කියලා ඇවිල්ලා උන්වහන්සේ සමීපෙම වාඩි වුණා. එයා වාඩි වෙනකොට හරියට බිමට තෙල් ටිකක් ඉහිරෝපු වගේ. ඒ තෙල් ටිකක් යම් වෙලාවක යම් රූපයක් ගන්නවද ඒ හා සමාන රූපයක් තමයි එතන තියෙන පේන රූපයක් නේ බුදුහාමුදුරුවෝ මේ අවිහ කියන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයට පැහැදිලි කරනවා ඔබ ඔබේ ශරීරය ඝන කරගන්න කියලා ඒ වෙලාවේ ඔහු ඔහුගේ ශරීරය ඝන කරගත්තාමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවන් සිද්ධ කරනවා ඒ නිසාම තමයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මේ මනුස්ස ලෝකේ තරම් පින් කරන්න එවැනි පුණ්‍ය ශක්තියින් වඩන්න අවස්ථාව නැහැ කියලා අපි සඳහන් කරන්නේ. ඒකට හේතුව තමයි ආයාසයෙන් සිරුරක් මවා ගත යුතුව තියෙනවා එවැනි දෙයක් අහන්න දකින්න. හැබැයි මනුස්ස ලෝකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ විඥාන ශක්තිය පවතින තියෙන ස්වභාවයන් නැති කරන තාක්කල් කොතනක හරි උපතක් ලබන පුද්ගලයාගේ ක්‍රියාකාරකම් තීරණය වෙන්නේ විඥාණය මත දැන් යම් කෙනෙක් මිය ගියහම ඒ මිය ගියපු ඇත්තෝ තව කොතනක හරි උපදිනවනම් අර මිය ගියපු වෙලාවේ යාගේ ශරීරයේ වටිනකම් ඒ කිසිම වටිනකමක් ඉන්නත්තන්ට හෝ මිය ගියපු කෙනාට නැහැ. මොකද ඔහුගේ විඥාන ශක්තිය ඉවත් වෙලා ඉවරයි. දැන් පහුගිය දවස්වලදී මහනුවර මහරෝහලේ හදවත් සත්කමක් සිද්ධ කළා. වෛද්‍යවරු ඉතාමත්ම උත්සාහයෙන් එවැගේම බොහොම කරුණාන්විත චේතනාවෙන් ඒ කාර්ය සිද්ධ කළා. අපි දැක්ක පුවත්පත්වල ඇතැම් වෛද්‍යවරු තමන්ගේ මුදලින් ඒ සඳහා අවශ්‍ය සමහර උපකරණ පවා ස්වේච්ඡාවෙන් ගෙනල්ලා දීලා තිබුණා. වෘත්තීය ගෞරවය රකින එවන් දෙවිවරු වගේ වෛද්‍යවරු අපි අගය කරන්න ඕන. ඒක නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. සමහර ඇත්තෝ ගැටලුවක් කරගත්තා සහ කුතුහලයක් හදාගත්තා. මිය ගියපු තරුණයාගේ හදවත යම් කාන්තාවකට බද්ධ කරන්නේ එතකොට ඒ කාන්තාව ක්‍රියාත්මක වෙනකොට වැඩ කරනකොට අර තරුණයාගේ හදවත ඒ ආශ්‍රය කරගෙනද එයාගේ සිතුම් පැතුම් තීරණය වෙන්නේ කියලා. යම් බලපෑමක් සමහර විට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් කමක් ඇති. හැබැයි දෙදෙනාගේ විඥාන ශක්තිය දෙක හදවතක් බද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ඇහක් බද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ විඥානයක් තියෙන කෙනෙකුට විතරයි. විඥාණය නැතුව විඥානය ආශ්‍රය කරන මොළය මිය ගියපු වෙලාවකදී අන්නේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරකම් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් මනුෂ්‍ය ජීවිතයක වටිනම ඉන්ද්‍රිය තමයි විඥාණය මේ ශක්තිය. කෙනෙක් මැරෙනකොට ඔහුගේ ශරීරයෙන් ඉවත් වෙන්නේ මේ ස්වභාවය. ඇතැම් ඇත්තෝ ප්‍රශ්න කරනවා මොළය හිත විඥානය කියන්නේ සමානවත්ද නැපින්නතුනේ. විඥානය හිත මොළය ආශ්‍රය කරගෙන ක්‍රියාත්මක වුණාට මොළයයි විඥානයයි මනසයි හිතයි කියන්නේ සමානාර්ථවත් தත්වයක විස්තර කරන්න බලුවන් தත්වයක් නෙවෙයි. දැන් හඳුන් කූරකින් දුමක් පිටත් වෙනවා. හැබැයි දුම කියන්නේ හඳුන් කූර නෙවෙයි. හඳුන් කූර කියන්නේ දුම නෙවෙයි. හැබැයි හඳුන් කූර ආශ්‍රයෙන් තමයි දුම පිටත් වෙන්නේ. පහනක්පත් වෙනවා. පහනපත් වෙනකොට ඒ සඳහා ගිනි පෙට්ටියක් පහන් තිරයක් තෙල් ටිකක් ඕන. හැබැයි දැල්ල කියලා කියන්නේ පහන නෙමෙයි. පහන ආශ්‍රය කරගෙනපත් උනාට දැල්ල නිවුනහම කොහෙද ගියේ කියලා හොයන්න බෑ. පහන තියෙනවා. ඇතැම් විට තිරෙත් තියෙනවා, තෙලුත් ටිකක් තියෙන. හැබැයි දැල්ල කොහෙද කියලා කියලා හොයන්න බෑ. ගල් දෙකක් එකට ඇතිල්ලුවහම එකට ගැටුනහම ගැට්‍රින්න සැලැස්සුවහම ගින්දරක් මතුවෙනවා. හැබැයි ගින්දර තුල තියෙන ස්වභාවය ගල් ඒ අර ගල් පාෂාණ දෙක තුල නැහැ. දෙක දෙකක්. හැබැයි පාෂාණ දෙක හේතු වෙලා තමයි විඥාන මේ ගින්දර කියන එක ඇති වෙන්නේ. මේ ජීවිතවලත් එහෙමයි. දැන් අම්මා තාත්තා දරුවෝ හැටියට ගත්තහම සමාන තත්වයන් වුණාට ඒ තුල ලොකු අසමානකමක් තියෙනවා. මම දැක්කා පහුගිය දවස්වල ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා වාර්තාවක් ඒකේ කියනවා Tamange ආයතනය සතුව ඇඟිලි සලකුණු ලක්ෂයක් විතර තියෙනවා. හැබැයි මේ ඇඟිලි සලකුණු බැලුවහම එකට එකක් අසමානයි කියලා. මාපට ඇඟිල්ලේ සලකුණු එච්චර අසමානකම් වලින් යුක්තයි නම් මිනිස්සුන්ගේ විඥාන ශක්තිය කොයිතරම්නම් අසමාන වෙන්න ඕනද? එක නිවසේ වුණත් ඒ නිවසේ ඉන්න සමාජිකයෝ පස් දෙනෙක් ගත්තොත් පස් ආකාරයි. සිතුම් පැතුම් ආකල්ප ශක්තිය ඉවසීම මෛත්‍රිය ක්‍රෝධ කිරීම සහ නොකිරීම මේ අතින් ගත්තා වෙනස්කම් තියෙනවා. දැන් ඇතැම් වෙලාවට අපි සමහර ක්‍රියාවන් දිහා බලලා කියනවා තීරණ තීන්දුව ගන්නකොට හදවතක් නැතුවයි තීන්දුව ගන්නෙ මොළය තිබ්බට හදවතක් නැතේ ඒක සාහසික දැනුමක් කිය ඒ මිනිස්සුන්ට පිහිටලා තියෙන්නේ කියලා. ඒ හදවතක් නැහැ කියලා කියන්නේ කරුණාන්විත චේතනාවකින් තොරව මේ මනස ක්‍රියාත්මක වෙද්දී ඒ ක්‍රියාත්මක වීම තුළ තව පිරිසකට හානියක් වෙනවා. දැන් බෝම්බයක් හදන්න ඒ වගේම මිනිස් ජීවිත පිළිගන්න පුළුවන් ඇතැම් අවියාවුද හදන්න ලොකු ප්‍රඥාවක් ඕන. ලොකු දැනුමක් ඕන. හැබැයි දැනුම මේ හදවතක් ඇති දැනුමක් බවට පත් වෙනවට වඩා හදවතක් නැති සාහසික දැනුමක් බවට තමයි පත් වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙන්නේ තමන් සසර ජීවිතේ පවපින හොඳ නරක මේ ජීවිතවල කල යුතු සහ නොකල යුතු දේවල් ගැන අනවබෝධය සහිත වුණාම ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් මේ කාට වුණත් ඒ ඔවුන්ගේ ශක්තිය විඥානය ක්‍රියාත්මක වෙන ආකාර ඔහුගේ මනස ක්‍රියාත්මක වෙන විදිය ඔහුගේ දැනුමේ ප්‍රමාණය ශ්‍රද්ධාවේ ප්‍රමාණය සහ ප්‍රඥාවේ ප්‍රමාණය මතයි ඒ தත්යන් නිර්මාණය වෙන්නේ ඊළඟට පෙන්න තුනේ නිවන් ලබනවය සෝවාන් වෙනවය සක්‍රුදාගාමීය අනාගාමීය කියලා තත්වයන් තියෙනවා. මේ බෞද්ධයෝ දන්නවා රහත් වෙනවා කියන්නේ සංයෝජන ධර්ම 10ක් සේවෙන්න ඕන. ලෝභය, දේශය, මෝහය කියන මූලික ක්ලේශයන් තුන මත ඇති කරගත්ත ක්ලේශියෝ බොහෝ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ කෙලෙස් එකින් එක එකින් එක එකින් එක ෂය කිරීමේ අග්‍රඵලය තමයි මෙතන අපි නිවන කියලා කියන්නේ. සෝවාන් වෙනකොට සංයෝජන තුනක් නැති කරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් පින්න තුනේ නිවනය රහත් බෝධිය බුද්ධත්වය කියලා කියන්නේ මේ හිත දියුණු කරලා නැවත ප්‍රතිසන්දියකට තියෙන හේතු නැති කරන්න අවශ්‍ය පියවර තමන්ගේ ජීවිත තුල ගත්ත කියන එක. ඒකෙදි තමයි අවිජ්ජා පත්‍යා සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාරය සංඛාරපච්චා විඥානං සංස්කාර නිසා විඥානය කියන විඥානපච්චා නාම රූපං අන්න විඥාණය විඥාණය ප්‍රත්‍ය කරගෙන නාම රූප නිර්මාණය වෙනවා විඥාණය හේතු කොටගෙන නාම රූප හැදෙනවා දැන් විඥාණය නිසා නාම රූප නිර්මාණය වෙනවා. ඒක සාමාන්‍ය தත්ත්වයක්. පින්නතුනි මේ ජීවිතවලදී බුදුහාමුදුරුව දේශනා කරන්නේ සසර ගමනේ මේක තේරුම් ගත්ත ඇත්තෝ ඒ තේරුම් ගන්න ප්‍රමාණයට තමයි පුහුණු වීම කරන්නේ. බුදුදහම විශේෂයෙන්ම පඤ්ඤා වන්තාසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්ත ඇත්තන්ට මිස දුප්‍රාඥ ඇත්තන්ට නෙවෙයි. දැන් එක දවසක් බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරනවා ධර්ම දේශනා කරලා ධම් සභාවෙන් ඉවත් වුණාම ආනන්ද හාමුදුර බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරන බුදුහාමුදුරනේ අද ඔබ වහන්සේගෙන් බණ අහන්න පස් දිනක් ආවා. හැබැයි පස් දිනාම බණ ඇහුවේ නෑ. එක්කෙනෙක් ආපු වෙලාවෙ ඉඳලම පොළව හාරමින් හිටියේ. එක්කෙනෙක් ගහක අත්තක් කොල්ලමින් හිටියේ. අනිත් එක්කෙනා උඩ බලාගෙන හිටියේ. එක්කෙනෙක් පොළව හරනවා, අනිත් කෙනා ගහක අත්තක් කොල්ලනවා, අනිත් කෙනා පොළව හරනවා. අනිත් මිනිස්සයා දරන්න ගහලා දැන් එයා ආපු වෙලාවේ ඉඳලා නිදාගත්තා. දැන් ආපු වෙලාවේ ඉඳලා නිදාගත්ත මිනිස්සයයි එක්කෙනෙක් විතරක් බණ ඇහුවා. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරන ආනන්දය අර පොළව හාරපු කෙනා සසර ජීවිතය ආත්ම 400ක 500ක විතර ගැඩවිල්ලේ පුරුද්ද පෙන්වියට අත්ත අල්ලලා හොල්ලන කෙනා සසර බොහෝ කාලයන් වල වඳුරෙක් එවැගේම නිදාගත්ත කෙනා සංසාරගත ජීවිතයේ බොහෝ ආත්ම ප්‍රමාණයකදී විසකුරු සර්පෙක් විසකුරු සර්පයාගේ ස්වභාවය දරන්න ගහලා දරන්න උඩ ඔළුව තියලා නිදෙනවා උඩ බලන් හිටියේ නක්ෂත්‍ර කරුවේ එයාට වැදගත් උනේ බණවත් මේ හරවත් යහපත් දේවල් ගන්න එක නෙවෙයි බනහන් ආපු වෙලාවේ එයා කල්පනා කරනවා ග්‍රහකාරකාවන් කොහොමද හැසිරෙන්නේ කියලා. අඟහරු කොහොමද? පාවි කොහොමද? බ්‍රහස්පති කොහොමද? දැන් හැරෙනවද? දැන් වක්‍ර වෙනවද? මේව තමයි එයා බලන්නේ. එයාට වෙන දේවල් වැදගත් නෑ. එකම කෙනෙක් බණ ඇහුවා. එයා සසර එක පුරුදු කරපු කෙනෙක්. සංසාරයක පුරුද්දක් ඇටියට පවත්ව ගත්ත කෙනෙක්. වේද කටපාඩම් කරපු කෙනෙක් ඒ නිසා ඒ පුරුද්දටයි බණ ඇහුවේ. මේ පුරුද්ද කියලා කියන්නේ සහජ හැකියාව කියලා කියන්නේ සංසාරගත ජීවිතේදී ඒ ඒ ඇත්ත පුරුදු කරපු දේවල්. අද දවසේ ඔබ පුරුදු කරපු දේවල් ඊයේ දවසේ ඔබ පුරුදු කරපු දේවල් හෙට දවසේ පුරුදු කරන දේවල් තමයි නැවත දවසක නැවත භවයක නවත්තපු තැනින් අපි පටන් ගන්නවා කියලා කියන්නේ දැන් මරණය කියන ධර්මතාවය පැහැදිලි කරන්නේ හරියට රැට නිදාගෙන උදේට අවදි වෙනවා වගේ. රැට නිදනකොට අතපසු කරපු යමක්ද ඒ හැම දෙයක්ම උදේ ආයේ පටන් ගන්නව. නවත්තපු තැනින් පටන් ගන්නවා. මරණය කියලා කියන්නේ නයෙක් එවැගේම සර්පයෙක් හැව අරියා වගේ. හැව අරිනවා කියලා කියන්නේ ඔහුගේ ඒ සත්‍යයේ හැම ගැලුණා කියන එක නෙමෙයි. නැවත අලුත් හැමක් එනවා එම නැත්තම් හැම අලුත් වෙනවා. නවත්තපු තැනින් තමයි පටන් ගැනීම සිද්ධ වෙන්නේ. පොල් ගහක වියලිච්ච පොල් ගෙඩියක් බිමට වැටුනහම ඒ පොල් ගෙඩිය වැටෙන්නේ සරු පොළවකට නම් නැවත පොල් ගොබයක් වෙලා පොල් පැලයක් වෙලා තරුණ පොල් ගහක් වෙලා පළදහව ලබල දෙන පොල් ගහක් බවට පත් වෙනවා. වෙනසකට සිද්ධ වෙන්නේ අපේවත් පොල් ගහට පොල් ගෙඩි අහිමි වීම විතරයි. යම් නිවසක කෙනෙක් මැරෙනවා කියන එක තුල සිද්ධ වෙන්නේ ඒ නිවසතේ මිනිස්සයා අහිමි වුණා කියන එක විතරයි. එහෙම නැතුව ඒ මිනිස්යාගේ සසර ගමන නවතිනවා කියන එක නෙවෙයි. මේ ජීවිතවල ක්‍රියාකාරකම එනිසාම බුදුහාමුදුර ධර්මදි දේශනා කළේ අචිරං වතයන් කායෝ පටවින් අදි සෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගර මේ මහ පොළවට මේ පංචස්කන්ධය වැටුනහම මරිච්ච මේ ස්කන්ධ හතර විඥාන ඉවත් වුනාම හරියට ගන්න දෙයක් නැහැ. වියලිච්ච දර කඩක් වගේ අචිරං වත්තයන් කය පටවින් අදිසෙස්ස චුද්ධ අපේත විඤ්ඤාණ නිරත්තංව කලින් ගරන් ගන්න දෙයක් නැහැ. ඇතැම් විට ඇතෙක් මරනොත් දල යුගල අලියෙක් නම් අලියාගේ හක්ක එවැගේම මුවෙක් නම් අන්තට්ටුව ගෝණෙක් නම් අන්තට්ටුව ඔය ආකාරයට විවිධ දේවල් වල වටිනකම් තියෙනවා. මනුස්ස ශරීරයක එහෙම කිසිම වටිනකමක් නැහැ. ඒ වටිනකමක් නැහැ කියන එක තේරුම් ගන්න මරණ මංචකයට එනකම්ම අපි කල්ගත කළ යුතු නැහැ. ඔබ කලකිරෙන්න ඕන ඔබ ගැන නෙවෙයි සසර පිළිබඳව. කවම කවදාකවත් ඔබ ඔබ ගැන කලකිරෙන්න එපා. ඔබ ඔබ ගැන කලකිරෙනවා වෙනුවට සසර ගැන කලකිරෙන්න ඕන ඒ සසරේ භයංකර බව තේරුම් ගන්න ඕන මුතු බෙල්ල ළඟ මුතු තිබුණට බෙල්ලට ඒකේ වටින කමක් නැහැ නයා ළඟ නාග මාණික්යන් තිබුණට නයාට ඒකේ වටින කමක් නැහැ ඒ වගේ සමහර ඇත්තන්ට අතපය හතර හොඳට තිබිලා මේ ශරීරය හොඳට පිහිටලා හොඳ මිනිස්සු ඇටියට ජීවත් වෙන්න තිබිච්ච ලැබුණ වරප්‍රසාද අයාලේ යොදවලා ජීවිත පිරිහවන තත්වයට තමන්පත් වෙනවා ඒක යහපත් ස්වභාවයක් නෙවෙයි එනිසා පවට ගිහි පැවිදි ભેදයකින් තොරව අපි හැමෝම බයක් හදා ගන්න ඕනේ හොඳ දේවල් කරන්න අපි හුරු වෙන්න ඕන. අපිට ඇස් දෙකක් ලැබිලා එක කටක් ලැබිලා තියෙනවා. හොඳට දැකලා අඩුවෙන් කතා කරන්න. කන් දෙකක් ලැබිලා එක කටක් ලැබිලා තියෙනවා. හොඳට අහලා අඩුවෙන් කතා කරන්න. ඒ වගේම මේ ලෝකේ උපතින් අංගවිකල මන්දබුද්ධික මන්දමානසික අඩුවවුස සහිත විරූපී අසරණ එවැනි මිනිස්සු අහුවෙලා තියෙනවා. මේ අපිට මෙලවදි පෙන්නනවා එවන් තත්වයන් හෙට දවසේ ඔබටද හිමි විය හැකි කියන පණිවිඩය මේ ලබලා දෙන්නේ. එහෙම බලුවහම මේ සසරේ නිවන් ලබනතුරු නැවත නැවත උපදින්න ඕන. ඒ උපදින භවයන් ඇතුලේ මව් කුසක්ද අපායක්ද සුගතියද එහෙම නැත්නම් නිවනද කියන එක ඔබ කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරලා මේ ජීවිත යහපත් පවත්ව ගන්න මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. දායකත්වය දරන ලද්ද පවුල වලට සහ සම්බන්ධ මියගිය පින්තුන් වගේම ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ හැම කෙනෙකු නමින්ම මිය ගිය බොහෝ වර්ග પરම්පරානුගත ඥාතීන් ඇති හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ සාංශාරික ජීවිත සුවපත් වේවා උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඒ වගේම ලෝකයාත් සම්බුද්ධ ශාසනයත් අපවත් ඔබවත් ආරක්ෂා කරන සියලුම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා ඔවුනුත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අවසාන වශයෙන් මියගිය සැමටත් දෙවියන්ටත් අපි ඔබ හැමටත් මෙවතුම් පින් එකාකාරව පිහිටීමෙන් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ පුරාණ විහාර වාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය සීබලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ. සේකන් දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්ම දේශනාවේ සංයුක්ත කැටියක් ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්න පුළුවන්. කතා කරන්න ජාතක ගුවන්විදුලියට දුරකථන අංකය 0111171082. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්ව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනම් කතා කරන ආගමික අංශයේ දුරකථන අංකය